කලාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ශ්‍රී ලාංකේය සිංහල ගීත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලූෂන් බුලත් සිංහලගේ ස්වයංලිඛිත චරිතාපදාන කතාව කියවන්න මට පහුගියදාක අවස්ථාව ලැබුණා. ඔහුගේ මේ නිර්මාණය කියවුවහම මට හිතුණා ඔහුගේ බොහෝ ගීතවල අන්තර්ගත වන්නේ ඔහුගේම පුද්ගල ජීවන අත්දැකීම් කියලා. ඔහුගේ ජීවිතය දුක් දුන්නසින් කරදර හිරිහැර වලින් බාධක වලින් නොඅඩු ජීවිතයක් කියලා මට දැනුනේ මේ චරිතාපදානය කියුවාම. හැබැයි ඒ විඳපු වේදනාවන් ඒ මුහුණ දුන්නු අභියෝග ඌ අපූර්ව විචිත්‍ර නිර්මාණ බවට පත් කරලා අපාමුවේ ලැබුවා. මේවැයෙන් අපි අසීමිත වින්දනයක් ලබනවා. රසයක් ලබනවා. ආස්වාදයක් ලබනවා. ඒ වගේම ඒවායින් කිසියම් ප්‍රඥාවකුත් අපට ලබා දෙනවා. මේ නිසා ලූෂන් බුලත් සිංහලගේ ගීත කිහිපයක් අද ජනරන්ජන ගී වැඩසටහනින් ඔබ හමුවේ තබන්න මට හිතුණා. ඔහුගේ ගීතවල ඔහුට අනන්‍ය වූ ශෛලියක් සහ බස්වාරක් දකින්න පුළුවන්. ඒ වගේම අන්තර්ගතය බැලුවොත් මේ රටේ නිර්ධන පන්ති ජීවිතවල තියෙන දුක්ඛම් කටළු මේ ගීතවල අඩංගු වෙලා තියෙනවා. මම අද තෝරගත්ත පළමු ගීතයම මේ මා කියපු දෙයට හොඳම සාක්ෂියක්. මාලිනී බුලත්සිංහල. Thank you. गज की පෙති තුකන් මර දිග කඳව අද අපි මුහුණදී සිටින මේ අමාරු දුෂ්කර ජීවත් වීමට අපහසු අවධියේදී අපේ දිලිඳු පවුල්වල දරුවන්ට කැඳ උරක් දෙන්නට බැරුව මොනතරම් පවුල් ජීවත් වෙනවද පසුගියදා මා දුටුවා ඡායාරූපයක් ඒ gedara දරු තුන් දෙනෙකුට යම්තම් හාල් ටික මිටක් ලිපේ තියලා බඩින්ගකුත් බණ්ඩක් අහුද්දකුත් හදපු ඡායාරූපයක්. මේක දැක්කහම අපිට හිතෙනවා මොනතරම් දුක්ඛදායක ජීවිතයක් මේ දිලිඳු පවුල් ගෙවනවාද කියලා. දැන් මේ ගීතය අපට පෙන්눔 කරන්නේ මේ දරිද්‍රතාවයේ පින්තූරය. නිර්ධන පන්ති මවක් කගේ වැළපිල්ලක් හැටියට මේ ගීතය අපිට හඳුන්වන්න පුළුවන්. රජමැදුරක ඉපදීමට පින් නැති මේ දරුවා ඉපදෙලා තියෙන්නේ හිරිකඩ බාගෙන පොල්ලතු ඉගිලෙන තල්පතක. මේ දරුවට හීනෙන් මිසක් වෙන hina වෙන්න පුළුවන් වෙලාවක් නැහැ. මේ දරුවගේ ආසාවල් ඉටු කරන්න මේ මවට පුළුවන් කමකුත් නැහැ. හැබැයි මේ දරුවට කිසියම් අවිඥානික අවබෝධයක් තියෙනවා. මේ කිසි දෙයක් ඉල්ලලා අඬන්නේ නැහැ. පුංචි පැටික්කන් මගදිග අඬවන සිල්ලර රස කෙවිලි දුවයන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී අහක බලාගෙන මගදිග යන විට නෑ මට වාවන්නේ මේ අම්මට මේ දරුවා Taman කැමති යම් යම් විසිතුරු සෙල්ලම් බඩු දැක්කට ඉල්ලන්නේ නෑ රසකෙවිලි දැක්කට ඉල්ලන්නේ නෑ මේ මවට වාව ගන්න බෑ. දන්නවා දරුවට මේ මේවා ගැන කැමැත්තක් ආසාවක් තියෙනවා කියලා. හැබැයි ඇයට ඒවා ලබා දෙන්න බෑ. මොනවද ලබා දෙන්න පුළුවන්? ඉඳ හිට මොලවන ලිපත් ධනී පුත කැඳරස සුනුහාලේ දිව බුදුනක්සේ දිවගා හැල්මෙන් අකුරට දිව යන්නේ. මේ දරුවා අකුරට යන්නේ ඉඳ හිට මොලවන ලිපේ රත් වෙන සුනු සහලේ කැඳරස බීලා. හැබැයි ඒ දරුවා ඒක භුක්ති විඳින්නේ කොහොමද? දිවබදුනක්සේ දිවගා පාසලට යනවා. මේ සමාජ චිත්‍රය මොනතරම් අපූර්වාකාරයෙන් ලූසන් බුලත් සිංහල පදවලකට ගොතනවද? මේ ගීතය ගායනා කරන මාල්ලි බුලත් සිංහලගේ ගායනා විලාසයත් ඒ වගේම එච්.එම්. ජයවර්ධනගේ මේ තනුවත් මේ පදවලේ තියෙන අනුවේදනීයත්වය වඩාත් තීව්‍ර කරනවායි කියලා මට හිතෙනවා. මේ තමයි ලූෂන් බුලත් සිංහලගේ මේ අඳින සමාජ චිත්‍රයේ මහිමය. විවිධ ආරේ විවිධ ශෛලියේ ගීත ලියන්න හැකියාවක් ලූෂන් බුලත් සිංහලට තියෙනවා. ඇය ගීත රචනා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වන්නේ ඔහුගේ නාට්‍ය ඔස්සේ. ඔහු ඉතාම විශිෂ්ට නාට්‍යකරුවෙක්. 1974 දී නිර්මාණය කරපු ස්වතන්ත්‍ර නාට්‍යයක් වන රතුහැත්තකාරී නාටකයේ එන ගීත අතිශයින් ජනප්‍රිය වුණා. ඒ නාට්‍ය ජනප්‍රිය වෙන්නත් ඒ රතුහැත්තකාරී නාට්‍යයේ ගීත අතිශයින්ම උපකාරී වුණා. ඊට පසුව ඔහු කරන නාට්‍ය තමයි රෝම නාට්‍යයක් වන මිනක් මුයි සහෝදරයෝ ඇසුරින් ලෝටස් ලියපු රෝම නාට්‍යයේ සිංහල අනුවර්තනයක්. ඒ මොනතරම් අපූර්වට දේශීයකරණය කරපු නාට්‍යයක්ද කියලා ප්‍රශංසා කළා තියෙනවා නාට්‍යවේදී බන්දුල ජයවර්ධන. කිසිසේත්ම ඒ නාට්‍යයේ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් හැටියට හිතන්න බැරි දේශීයකරණයකට ලූෂන් බුලත් සිංහල මේ ලෝටස්ගේ නාට්‍ය පත් කරලා තියෙනවා. එහි එන අපූර්ව සුන්දර ගීතයක්. අපි මේ ගීතයට අහුම්කන් දීලා ඒ ගැන තවදුරටත් කතා කරමු. සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනොමැනු. මේ ගීතේ ගායනා කරන්නේ රොඩ්නි වර්ණකුල සමග යූ ආර්ය විමල් පිටු මද පිය කරු සුසුදු වලා කැරලි පළඳි මේ මග දිග ඇදිරු අහස සුරදන මැදුරු පාර දුපැත්තේ සොඳුරු තල් පිල් මැද දෙව්ලොව නැති සැපරිතුනන්නේ නුවරු විසි විසි දෙගෙන මසුරන් සමයට දෙන්නේ නිබඳ සිතලා තැවෙන්නේ සෝභාව දේ මෙ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුදු වලා කැරලි පළතට මේ මගරිග ඇදිරු අහන සූරන මැදුරු කාරලියන් දකවිලවුන් මූණ තිබින්නා කාටක දුල ඉරන් නාරි ලතා මල් පූදින්නා යේසු කාරලියන් දකවිලවුන් මූණ තිබින්නා තාටක දුලයි රත්නාලි ලතා මල් පුදින්නා දැසින් අවතන බස් වැසුණු දොරක් විවර කරන්නේ එලිපිට ඇත අව කෙලි සිටිගේ කොමැති විලි නොකියන්නේ සෝභාවදේ මේ පුර සිරි විසිතුරු බලු විතුරු මග පිය කරු සුසුදු බලා කරලි පලසකි මේ මග දිග ඇදිරු අහස සූරන මැදුරු තන කෙලි පුරා සඳේ නිකිනියවන් කල් පිපිදෙන්නා අසුවන් දුක් වින්දන කීපින්දු සමන පිනන්නා තන කෙලි පුරා සඳේ නිකිනියවන් කල් පිපිදෙන්නා අසුවන් දුක් වින්දන කීපින්දු සමන පිනන්නා සත හට සෙත සලසා අතකින් මදු විස පුරවන්නේ සෞඛ්‍ය පුරන ලඳක් රක්තු ලෙතක් පාළු කපන්නේ සෝභාව දේමේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මද විය කරු සුසුදු බලා කැරලි පලසකි මේ මද දිග ඇතිරු ආද සූරන මැදුරු සෝභාව දේ බොහෝ දෙනෙකු කියන්නේ සිංගප්පූරුව යස ඉසුරින් පිරුණු රටක් කියලා. ඒ වගේම බොහෝ දෙනෙක් කැමති ලංකාව සිංගප්පූරුවක් කරනවා නම් මේ සිංගප්පූරුව පිළිබඳ සංකල්පය තමයි ලූෂන් බුලත් සිංහල මේ තාරා වූ ඉගිලිති නාට්‍යයේ තේමාව හැටියට ගන්නෙ. එතකොට මේ සුන්දරත්වයෙන් යසෙයිසුරින් පිරුණු මේ නගරය පිළිබඳ වර්ණනාවක්. දැන් අපේ සංදේශ කාව්‍යවල නගර වර්ණනා ඊටාම විස්තර විදිහට තියෙනවා. පුරවර්ණනා තියෙනවා. ඒ වගේම තමයි දැන් අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ විගුත්තිලේ තියෙනවා පුරවර්ණනාවක්, ඊටාම විචිත්‍ර විසිතුරු උදේනීපුර වර්ණනාව. ඒ ඊටාම අපූර්ව වර්ණනාවක් හැටියට සැලකනවා වැත්තෑවේ හාමුදුරුවන්ගේ වර්ණනා කෞශල්‍ය විදහා දක්වන ලූෂන් බුලත් සිංහල තමන් කියවූ සම්භාව්‍ය සාහිත්‍යයේ ආభాෂය නොමදප ලැබමින් තමන්ගේ නාට්‍යයට ගැළපෙන කිසියම් විදිහක ප්‍රහසනාත්මක ආකල්පයකින් නගර වර්ණාවක් කරනවා. මේ නගර වර්ණාව තමයි මේ අපි ඇහුවේ. සෝභාව දේ මෙපුර සිරි විචිතුරු බලනු මිතුරු මග පියකරු රූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇසිරු දැන් මේ විචිත්‍රභාවය වෙන මොනවද මේ නගරේ තියෙන්නේ පාර දෙපැත්තේ සොඳුරු සල් පිල්මෙද දෙව්ලොව නැති සැප විකුණන්නේ. දෙව්ලොව නැති සැප මේ පාර දෙපැත්තේ සල් පිල්වල විකුණනවා. නුවරු රිසි රිසිදේ ගෙන මසුරන් තඹයට දෙන්නේ. ඒ තරම් ධනෙන් ආඩ්‍යයි මේ පුරවැසියා. ඒක නිසා මසුරන් තඹයට දෙනවා මේ නුවරු රිසි රිසිදේ ලබාගෙන. ජේත්තු කාරලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා සාටක දුහුල ඉරන් නාරි ලතා මල් පූදින්න කොච්චර විචිත්‍රයිද මේ කියන විදිය දෑසින් අමතන බස් වැසුණු දොරක් විවර කරන්නේ එලිපිට ඇත අවකෙලි කිසිවකු මැසි විලි නොකියන්නේ දැන් උදේ නිපුන වර්ණාවේ තියෙන සනකෙලි දැන් ඔහු මේක පෙරලනවා සිංගප්පූරු දේශයේ තියෙන මොනවද සනකෙලි වෙනුවට එලිපිට ඇත අවකෙලි කිසිවකු මැසි විලි නොකියන මේ වගේ මේ ගීත නිබන්ධකයාගේ තියෙන ප්‍රතිභානය නිසා ඔහු ඉතා අපූර්වට උදේනීපුර විචිතුරු විචිත්‍ර වර්ණනාව උපහාසාත්මක වර්ණාවක් බවට පත් කරනවා. සැනකිලි පුරා හඳේ නිකිනි අවන් හල් පිබිදෙන්න ඇසුවන් දුක් සින්දු ගී සින්දු සවන පිනන්න. ඒක එහෙම පිටින්ම ගුත්තිලේ කවියේ පද පවා එක මේකට උචිත විදියට භාවිතා කරනවා. ඇසුවන් දුක් සින්දු, ගී සින්දු සවන පිනන්නා. ගීත රචකයෙකුට සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ අවබෝධය සහ දැනුම එය ඖචිත්‍යපූර්වකව තමන්ගේ නිර්මාණයකට සම්බන්ධ කර ගැනීමේ හැකියාව ලුෂන් බුලත් සිංහල ඊටම අපූර්වවට පෙන්වනවා. ඒ වගේම තමයි අපි හුඟක් දෙනෙක් දන්නේ ගුණදාස කපුගේ අපේ අර සමාජ ඛේදනීයත්වය, මානව දයාව, උපදවන විදිහේ ගීත නිර්මාණය කරපු සංගීතඥයෙක් හැටියට. නමුත් තාරාවු වේගිලිති නාට්‍යයට සම්මානයකුත් ලබා ගන්නවා ගුණදාස කපුගේ මේ ගීතයට මොනතරම් අපූර්ව නාට්‍යෝචිත තනුවක් ඔහු නිර්මාණය කළාද. ඒ නර්තනයේට ඒ වේදිකාවේ නාට්‍යමය අවස්ථාවට ඉතාම උචිත තනුවක් නිර්මාණය කරනවා ගුණදාස කපුගේ. මේ තමයි ලූෂන් ගුණත් සිංහලගේ ප්‍රතිභාන. අපි දූෂන් ගුලසිංහල ලියපු අතිශය ජනප්‍රිය ප්‍රේම ගීතයක් අහමු. මේ ගීතය දම්පාටින්ලා සඳ බැස යනවා. ඇසට ලංව තවත් මේ මොහොතේ ගොළු විහිින්

මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ පැත්තට ලංව තවත් මේ මොහොතේ සුළු වී ඉන්නේ මම පස කරමි කිනි බිඳුවක් තේ නොමෙද තලා යන්නේ ඉන්නම් අමා වෙලා මුහුණ පෙලෙනවා වින්වී යන මෝසක් නැලි සැසට ලංව තවත් මේ මොහොතේ සුළු වී ඉන්නේ මිමම් සුළු වී ඉන්නේ මිමම් ලූෂන් බුලත් සිංහල අඳින මේ වාග්චිත්‍රය සිත්තරෙක් සායමින් නැන්දොත් මොනතරම් අපූර්ව වේද මේ දම් පාටින් දැස යන සඳ ආකාශයේ රන්වන් පාට වගේම මේ වියෝ වෙන්න සමුගන්න වෑයම් කරන පෙම්මතුන් දෙපළ මෙය මොනතරම් සංවේදී අවස්ථාවක්ද ආදරවන්තයින් දෙන්නේ සදාහතම වෙන් වෙන මොහොත මම හිතන්නේ ලූෂන් බුලත් සිංහලගේ ගීත ප්‍රබන්ධ හැකියාවට හොඳම සාක්ෂියක් මේ Thank you. ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්සරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ හම්පත්.